දුතික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස YouTube එකේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා සෝවාන් වීමට සිල් රැකීම අවශ්‍ය නොවන බව ස්වාමීන් වහන්සේ නමක් YouTube වල දේශනා කරනවා මෙහි තේරුම කුමක්ද ඒත් ඉතින් ඔය පටලවා ගත්තොත් තමයි. ඉතින් අර අපි කිව්වේ දැන් කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියලා නියාම ධර්ම පහක් තියෙනවා. ඒකේ එකක් විතරක් අල්ලගෙන ඊට පස්සේ ඒකෙන් සියල්ල විග්‍රහ කරන්න යනවා. එතකොට ඉතින් කෙලින්ම අගතිගාමී දෘෂ්ටිගතික බවකට තමයි වැටෙන්නේ. බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා කියන මේ විමුක්ති මාර්ගය දේශනා කරනකොට එතකොට භික්ෂුවක් කොහොමද කියන්නේ ඒකට සීලය අවශ්‍ය නැහැ කියලා. ඒ ඔය ඉතින් කියන්නේ අර මොකක් හරි කතන්දර ටිකක් දිහා බලලා. දැන් සෝපාක සිල් සමාදන් වුණේ නෑ නේද? එයාගෙන් අර ප්‍රශ්න ටික අහපුවාම මේ අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් වුණා නේද? එතකොට මේ සුනීත සිල් සමාදන් වෙච්ච බවක් නෑ. ඔන්නෝම කතන්දර ටිකක් අල්ලගන්න. ඊළඟට අර කවුද සරකාණීගේ කතන්දරේ එතකොට මත්පැන් බිබී ඉඳලා පස්සේ සෝවන් වෙනවා. සෝවන් වුණාට පස්සේ මත්පැන් බිව්වා කියලා නෑ. හැබැයි සමහර ස්වාමීන් වහන්සේලා ලියලා තියෙනවා දැන් මොකද්ද සෝවන් වනු වස් කියලා පොතක් ලියලා තියෙනවා හාමුදුරුවෝ. මම හිතන්නේ කවුද මහානායක හාමුදුරුවෝ නමකුත් ඒකට විස්තරයක් එහෙම ලියලා තිබුණා මට මතක හැටියට. එතකොට මේ දැන් ඒවැ කියන්නේ අර සූත්‍රේ නැති කතන්දරයක් අරකින් මතු කරන්න උත්සාහ කරනවා. සූත්‍රය කියන්නේ මත්පැන් දිදී ඉඳලා එතනත්තාගේ සද්ධා සංප්‍රයුක්ත බව නිසා සද්ධානුසාරී ගුණය නිසා අවසාන භාගයේදී එතනත්තා ඒ සද්ධානුසාරී බව අවදි කරගෙන ඵලගාමී වුණා කියන. එතකොට දැන් නමුත් අර පොතේ පැහැදිලි කරන්න උත්සාහ කරනවා ඒ මත්පැන් බිව්වට ප්‍රශ්නයක් නැහැ සෝවාන් වෙන්න ඒ කියන්නේ සෝවාන් වෙලත් මත්පැන් බොන්න පුළුවන් වගේ ආකල්පයක් මහජනයාට දෙනවා. ඉතින් මේ පොතේ විස්තර කරනවා මේ පස්පවුම කරන්න පුළුවන් වගේ සෝවාන් එක. ඉතින් අන්න ඒ වගේ එක එක විකෘති කරලා දහම් කරුණු කියන අය කියන්න පෙළඹෙනවා. ඇයි එහෙම වෙන්නේ? අර දහම් කර්මවල මූලික ගති ලක්ෂණ හරියට හඳුනාගෙනත් නැහැ. ඒවා විවිධ තැන්වල වෙනත් ධර්ම සමග සම්මිශ්‍රණය වෙලා ප්‍රත්‍ය වෙලා එවන් විවිධ වශයෙන් මතුවෙන කෘත්‍ය හරියට හඳුනාගෙන නැහැ. ඒ නිසා Taman යම් කිසි කතාවකින් හරි සූත්‍රයකින් හරි ගත්තු එක කාරණයක් පාදක කොටගෙන සමස්ත ධර්මයේ විග්‍රහ කරන්න උත්සාහ කරනවා. ඒකේ ප්‍රතිඵලම තමයි ඔය වගේ ප්‍රකාශන.